අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තවත් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කිරීමේ අදහසින් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපි උපාසක මහත්තයන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ අද 129 වෙනි භාවනා වැඩමුළුවේ සිව්වන දිනය අද දින තාවල් අපගේ ධර්ම සාකච්ඡාව සඳහා අප වෙත ප්‍රශ්න හතක් යොමු වී තියෙනවා. ඒවා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ගෞරවපූර්වකව නමස්කාරපූර්වව අවසර පතනවා. හොඳයි. ප්‍රථම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මේට දින දෙකකට පෙර ආනාපානය එවන් වී විවේකස්ථානයට ගිය අතර විවේකස්ථානයට ගිය ආකාරයත් ඒ දෙස බලා සිටන විට සිතට දැනුනේ තේත් පැවසීමි. ඔබ වහන්සේගේ උපදේශය වූයේ කිසිවක් මෙනෙහි නොකර ඒ දෙස බලා සිටින ලෙසයි. මේ අත්දැකීම මා ලබන්නේ S2 විවෘතව තිබෙන අවස්ථාවලදීය. විශ්වය පුරාම මා දකින්නේ වේගෙන් ඇතිව නැතිවන කුඩා අංශුය. කෙනෙක් දෙයක් දෙස බලන විට එම වර්ණ රූපයේ මත ඉපිද බිදෙන කුඩා අංශු දකිමි. මේ නිසා රූපේ බොඳ වී ඇති ස්වභාවයක් දකිමි. ඒ සියල්ල අනිත්‍ය බව අනිත්‍ය බව වැටහි. සක්මන් කිරීමේදී මේ අංශු හරහා පාදක යන බව දකිමි. එය සක්මනේ ගති ලක්ෂණ දැකීමට බාධාවක් නොවේ. සක්මනේදී විශ්වය තුල ඇති අංශු රූප බවත් ඒ දකින සිත නාමයේ බවත් අවබෝධ වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ අලුත් අත්දැකීම් පිළිබඳව උපදේශක් දෙන්න. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට සරණ ආරක්ෂාවත් සියලු දෙවි රැකවරණයත් නිරෝගී සුවයවත් ලැබේවා. භාවනා කරනකොට මේ වගේ අර හිත පදන් වෙලා හිතේකට සීහිලා තියෙන වෙලාවේදී නම් ඇත්තටම මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. පරියංකෙන් සක්මණට සක්මණෙන් පරියංකයට සති ධාරාව දිගට පවතින ඉඩ තියෙනවා විශේෂයෙන්ම නේවාසික භාවනා වැඩමුළු තත්ත්වයට තේ. නමුත් යම් වෙලාවක අපේ හිත ආයසරයක් එහෙම නැති ලෞකික தত্ত্বවලට ගුරු සත්‍යයට වැඩනොත් ආයෙත් මෙතෙන්ට එනකම් මෙනෙහි කිරීම කරන්න වෙනවා. ඒ නිසා මෙනෙහි කිරීම ඉවත් කරනවා කියලා කිව්වට ඒක සදාකාලික ඉවත් කිරීමක්. ඉවත් කිරීමක් නෙවෙයි ඒ වෙලාවට ඒ ආයුධය පාවිච්චි කරන්නේ යම් කිසි විදියකට ඊටත් වැඩිය දුර්ල තත්ත්වයකට වුණොත් මෙනෙහි කිරීමේ උපක්‍රම ඕන වෙනවා කොහොම හරි එතෙන් දැවිලා තමන්ට වැටහෙන්න පටන් ගත්තොත් දැන් සතිය තියෙනවා මේ අරමුණේ ඉන්නේ මෙන්නේ මේ මනෝ විකාරයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි කියන එක හොඳට සාතික් කර ගන්නවා සාතික් කරගත්තට පස්සේ සතියට වැඩේ යන්න ගියාට පස්සේ සමානලට ඔයගේ අංශු වශයෙන් සමාලාට සැහැල්ලුවක් වශයෙන් සමහර වෙලාවට ආලෝකයක් වශයෙන් වේගයක් වශයෙන් ශක්ති වශයෙන් විවිධ විවිධ විදියට පේන්න පටන් ගන්නවා. ඒ කොයි එකක්වත් ස්පාසු වෙන්නේ නැහැ. හැම එකම නලිය නලිය නලිය නලිය තියෙනවා වගේ. ඉතින් ඒක උනාට උණයි කියලා මේක අර ලිකිලව තියෙන වගේම සක්මන් කරනකොට සක්මනේ විස්තර බලන්න එක බාධා කරන්නේ නැහැ. ඒ නිසා තමයි දැනගන්න ඕනේ දැන් භාවනාව විසින් භාවනාව ගෙනියනවා. එතකොට එකක්වත් ප්‍රතික්ෂේප කරන්නත් එපා එකක්වත් ඉල්ලන්නත් එපා. එහෙම වැඩි වෙලාවක් ඉන්න අරින්න ඕනේ. ඒකට කියන්නේ මේ ස්වයන් සිද්ධ වෙන්න අරිනවා කියන එක. වැඩේ ඒකෙම වෙන්න අරිනවා. ඕටෝ පයිලට්ින් දානවා. මිෂි යන්ත්‍රේ දුවන් දානවා. එතකොට තමයි තේරෙන පටන් අරගන්න මේ මමයා නැති වුණාට වැඩේ යනවා. මේ කරන්නෙක් මෙනෙහි කරන්නෙක් කර්මණු තේරවන්නෙක් සතිය පිහිටවන්න වෑයම් කරන්නෙක් නැති වුණාට යම් මට්ටමකට ගියාට පස්සේ ඒක යනවා. ඒක හරියට සරුංගල යම් මට්ටමට උඩ ගියාට පස්සේ ආය සරුංගල අරින්න ඕනේ. ඒ සරුංගල උහුලඟේ පාවි පාවි පාවි එයා දැනගන්නවා ඉන්න හැටි. ආය මේ යවන කෙනාට තියෙන්නේ බලන සතුටින් ඉන්න එක විතරයි. යන්නේ ඒ වගේ ආවට පස්සේ Taman දෙන්නොත් Taman එකෙන් විනිර්මුක්ත වෙලා Taman එකේ නිදහස් වෙලා නමුත් ආසන්න උත්සන්නව නිරීක්ෂණය කරන හිරියොත් පේනවා මේ මම තටමඬ ඕන්නේ නැහැ. මම ඒක ඕන්නේ නැහැ. වැඩේ ලස්සනට යනවා. එතෙන් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙතෙක් කල සංසාරේ විඳවලා තියෙන තටමලා. ඉල්ලගෙන කාලා. මේ අපි එක එක දේවල් කරන්න ගිහිල්ලා. ඉතින් සමහර වෙලාවට කරන්න වෙනවා. ඒක ඇත්ත. නමුත් කරලා යම් මට්ටමට ආවට පස්සේ ඒක ගැම්ම ගත්තට පස්සේ තමයි තේරෙන්නේ නැත්නම් ඒක ගලවලා දාන්න එකේ නිදහස් වෙන්නේ. ඉතින් හැමදාම අපි පද්ධතියට කඹුර කඹුරා පද්ධතියට දාතකම් කර කර පද්ධතියට වාල්කම් කරගෙන ඉන්නවා. පද්ධතිය හරියට පස්සේ පද්ධතියට බාර දෙන එකයි තියෙන්නේ. ඒක නිකන් සාමාන්‍යයෙන් කියනවා මේ පෞල් ජීවිතය සම්බන්ධ කියනකොට Hindu ආගමේ තමන්ගේ පළවෙනි ළමයාට පළවෙනි ළමයා හම්බෙච්ච දවසේ අම්මයි තාත්තයි ගෙදරින් යන්න ඕනේ. සන්න්‍යාසි වෙන්න ඕනේ. ඒක තමයි Hindi ක්‍රමය. ඊට පස්සේ පළවෙනි ළමයාට පළවෙනි ළමයා අම්මලාට පස්සේ ඒ ළමයා නංගිලා මල්ලා ටික බලා ගන්න ඕනේ. තමන්ගේ දරුවෝත් බලා ගන්න ඕනේ. ඊට පස්සේ අම්මයි තාත්තයි පාරට බහිනවා සන්න්‍යාසි විදියට හම්බ හිඟාගෙන කාලා ජීවත් වෙනවා. දැන් මේකේ නෑ ළමයි කියලා මට හම්බුනාට පස්සේ පෞල් ජීවිතේ කන්න පටන් ගන්න දැන් ඉන්නත් අම්මලා. එතන ඉඳලා නේ වැඩේ පටන් ගන්න දරුවෝ වුණාට පස්සේ දරුවනේ දරුවෙක් දිහා අල්ලගෙන අපි නැතුව බැරි වෙයි කියලා අරයක් උන පෞල් කන්න දෙන්නෙත් නෑ. ඇඟිලි ගගා ඉන්නවා. වෙන හරින් ඔක්කොමලත් අම්මලා එච්චරයි. ඒකල කියනවා අපිට භාවනා කරන්න දෙන්න බෑ නිසා මේ දුවට දුවෙක් හම්බෙන්න ඉන්නවනේ. අනේ දුව බලා ඉන්න මේ නාකෙච්චි අනකම්. නාකියා මැරලා ඇඳ අහක වෙනකම්. හරින්නේ නෑ. මේගොල්ලෝ ඉතින් මේගොල්ලෝ තමයි මේ ඔක්කොම කරන්නේ. පිස්සු. අර මේසුක දොමතලින් කවුම් හදන කනවා මැරිච්ච දවසට. ආච්චි මල දවසේ ඔය කියලා උපහාරණයක් දීලා මන් දන්නේ නැතුව ඉස්කෝලේ යන කාලේ ආච්චි මල දවසේ මං ඇහියෙන් ඇඬුවයි කියලා මං ලිව්වා වාක්‍යයට දාලා. ඊට පස්සේ කිව්වා පිස්සු යක්කෝ ආච්චි මල දවසේ අඬනවා කියන්නේ නෙවෙයි. ඒක උපහාරණයක්. ආච්චි මල දවසේ සතුටු යන් කියන එකයි කියන්න තියෙන්නේ. සිංහලේ උපදේ මං කියන්නේ මේ ආප්තෝපදේශයක්. අරින්නේ. සබාවනා දෙටි කියන්න ගියාම බාහට යන්න නැහැ. ලස්සනට යනවා. සරුංගලේ උණගේ පාවිවි తీරකොට බයිසිකලේ හොඳ ගානට වේගය ආවට පස්සේ අත් දෙකත් හරින්න බයිසිකලේ යනවා. බයිසිකලේ වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. පටන් ගන්න දාසේ අත් දෙක තිවිලත් බෑ. දඬු කරලා අල්ලගෙන තමයි බයිසිකල් පුරුදු පුරුදුලා වේගය ආවට පස්සේ ඇඟෙන් නමාගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ බුදුහාමුදුරු තියෙන එක නිදහස් වෙන ක්‍රමයක්. භාවනා වුණත් අල්ල බදා ගන්න ඕනේ නැහැ. හැබැයි එතෙන්ට එනකන් නම් අල්ල බදා ගන්න. ඊට පස්සේ එනකොට එතනින් අතහරින්නත් ඕන. ඉතින් ඒක හරි අමාරු ශිල්පයක්. සෑහෙන කැපකිරීමකින් කරන්න ඕන එකක්. ඉතින් මේ මේ අතරමැද අවස්ථාවේ ඉන්නේ ඒක ඒ වේගෙට එනකන් තල්ලුවක් දෙන්න. මෙනේ කරන්න. ඔක්කොම කරලා හරි ගැසලා දැන් තේරෙනවනේ සමතුලිත වුණා මේ සමබර භාවයකට ආවයි කියලා එමීට ඒ කට්ටියට වැඩි ඒ කට්ටියට කරගන්න ඇරලා. හැබැයි වෙනදට වැඩි හොඳට බලන් ඉනවා. තල්ල කඩා ගත්තොත් වැටුනොත් වෙදකම් කරනවා. හැබැයි වැඩි කරෙන්න ගන්නවා. එතකොට තමයි මේකේ B team එක හැදෙන්නේ. දෙවෙනි પરම්පරාවක් හැදෙන්නේ එදාට තමයි. Taman ඉන්නකම් ඇඟිලි ගැහුවොත් කියනවා ඉන්දියාවේ නේරුතුමා ඉන්නකම් කිසි කෙනෙක් හිටියුවත් නැහැ රාජ්‍ය නායකත්වයේ. නේරු මැරුණට පස්සේ විශාල ගහක් ඇදගෙන වැටෙනවා වගේ පලාතම පාළු වුණා දෙවන්නේක් නැහැ රජකම ගන්න. පුහුණු නැහැ. තනකොළ ටිකක් විතරයි තියෙන්නේ ගහයට. පොඩි ගස් වලට ඒක වෙන්නේ. පොඩි ගස් තියෙනකොට අතරින් අංකුර එනවා, මෙතනින් අංකුර එනවා, අරකට තියෙනකොට මේක වැහෙනවා. ඉතින් ඒ නිසා අපි නිකන් මහා ගස් වෙන්න යන්නේ නැතුව අනික් අයට වැවෙන්න දෙන්න ඕනේ. දෙනකොට ඒක පුදුම සහයෝගයකින් එන්න පටන් ගන්නවා. මේ කතා කරන්නේ සමාජය නෙවෙයි. මේ හතරමා භූතයන්ටත්, කර්ම ශක්තියටත්, ඍතු වලටත්, ආහාර වලටත් යන්න ආරින්. එතකොට මේ ලස්සන මේ කියනවා. ඉතින් ඒ නිසා ඕක මේ වශී කරනවා කියලා එකට සිංහලෙන් කියන්නේ. මේක වශී වෙන්න අරින්න පුළු පුළුවන් වෙලාවේ භාවනාවට භාවනාවට යන්න දෙන්න එතකන් තල්ලු ස්ටාර්ට් දෙන්න. දීලා ස්ටාර්ට් වුණාට පස්සේ භාවනාවට යන්න ගන්න එක තමයි මම මේ කියන්න හදන්නේ කෙටි. මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන පරයන්කේ සිටින විට හුස්ම රැල්ල මෙනෙහි කෙලෙමි. ආශ්වාසයේ උණුසුම ප්‍රාශ්වාසයේ ප්‍රශ්වාසයේ සිසිල් බව හා ප්‍රශ්වාසයේ කඩා හැලෙන ස්වභාවයක් දුටිමි. තවදුරටත් හුස්ම රැල්ල දෙස බලා සිටින විට විකාර සිතුවිලි හා රූප දැర్శණය විය. නමුත් සිත පිට යා නොදී විනාඩි 30ක් පමණ හුස්ම රැල්ල දෙස බලා සිටින විට මුහුණේ තද කැසිල්ලක් ඇතිවිය. කැසිල්ලක් යයි මෙනෙහි කරමින් සිටින විට විනාඩි 5ක් 6කින් කැසිල්ල නැතිවිය. ටික වේලාවකින් හුස්ම රැල්ල නොපෙනී යන අයුරුත් දැනුනි. එකවරටම විශාල ආගාධයක් වැනි දෙයක් දිස්විය. එවිට සිත කලබල විය. ශරීරයේ ගැස්සී ආසනයෙන් බිමට වැටෙන්නට යන බව දැනුනි. නිසා ආසනය තදින් අල්ලා ගතිමි. එවිට සිත එක අරමුණක තබා ගත නොහැකි විය. නොහැකි නොයෙකුත් සිතුවිලි වලින් සිත කැළඹී ගිය නිසා පර්යංකයෙන් නැගිට්ටෙමි. බද්ධ පර්යංකයේ සිටින විට විනාඩි 15ක් 20ක් පමණ සිත අරමුණට ගැනීමට බැරි විය. දැඩි වීරයක් යොදා හිත හුස්ම රැල්ලට යොමු කෙලිමි. විනාඩි 25ක් පමණ හුස්ම රැල්ල දෙස බලා සිටන විට ක්‍රමයෙන් හුස්ම රැල්ල ගෙවී යනු දුටුවෙමි. මේ අතර බාහිර ශබ්ද හා සිතිවිලි ආවත් සිත පිට නොගොස් තබා ගත්ෙමි. එක්වරම තුනටියේ ඉවසිය නොහැකි වේදනාවක් ආවත් වේදනාවක් යයි මෙනෙහි කළෙමි. ටික වේලාවකින් වේදනාව සංසිඳී යනු දැනුනි. හුස්ම රැල්ල දෙස බලා සිටන විට එකවරම S2කින් තරු කැට විසුවනාක් මෙන් දැනුනි. ඇස් ඇරීමට උත්සාහ කළත් බැරි විය. විනාඩි 3-4ක් පමණ මෙය දිස්විය. ඉන්පසු ඊතා විසිතුරු ලාපාට වෙල්වට් රෙද්දක් මෙන් දර්ශනයක් දිස්විය. විනාඩි 4ක් 5ක් පමණ එදෙස ආසාවෙන් බලා සිටියෙමි. මේ බලා සිටීමෙන් වැඩක් නැතයි හැඟුණ නිසා සිත අරමුණට ගැනීමට උත්සාහ කළත් නොහැකි විය. ප්‍රශ්නයේ ඊළඟ කොටස සක්මන වැලි පොළවේ සක්මන් කරන විට වම දකුණේයි මෙනෙහි කරමි. කකුලට වැලිවල තද බව සිසිල් බව හොඳින් දැනේ. විලුඹේ තද ගතියත් සහ ඇඟිලිවල එරෙන ගතියක් දැනේ. බාහිර ශබ්ද සතුන්ගේ ශබ්ද ඇසුණත් සිත පිට නොගොස් පාදවලටම යොමු කරගෙන සිටිය හැකිය. විනාඩි 25ක් 30ක් යන විට නිදිමත ගතියක් ඇති වී ඉදිරියට විසිවන ස්වභාවයක් දැනුණත් නිින්ද ගොස් නැති බව දනිමි. පාදයටම සිත යොමු කරගෙන පැයක් පමණ සක්පන් කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. දෙකේම සඳහන් කළ දෙන්නේ අර අලුත් තැනකට අලුත් ප්‍රදේශයකට ගියා වගේ අමුතු විසි අත්දැකීම් වෙන එක පාට හෙලකින් කඩාගෙන ඉන්නා වගේ තරු විසි වෙන්නා වගේ සක්මනට පාලනය කරගන්න බැරුව වගේ එතකොට ඕනම කෙනෙක් හිතනවා මේ මොකද මේ අමෝර දේවල් බලාපොරොත්තු නැති දේවල් වෙන්නේ කියලා. නමුත් ඒ වෙලාවේ අපිට තියෙන එකම සාන්තිය තමයි පටන් ගත්ත තැනලා මෙතෙන් නිකන් සතියේ අඛණ්ඩ භාවයේ තියෙනවනම් හිත වට වට ගන්න නැතුව ඒකට චාන් බුලා මේක භාවනාවේ එකක්. මම හීනයක්වත් බය වෙන දෙයක්වත් නැහැ කියලා අඛණ්ඩ සතිය තියෙන කෙනාට පොඩි අත්තලක් තියෙනවා. ඊගාවට ඒ කෙනාට අවස්ථාවක් හම්බෙන්න ඕන නැහැ. බය වෙන දෙයක් නැහැ ආයෙසරක් කරන්න. දෙවෙනි දවසෙත් ඕක වෙනවා. තුන්වෙනි දවසෙත් ඕක වෙනවා. ඒකට ඔච්චර ලොකු සිලිලාරයක් ඔච්චර උස තැනක ඉඳලා කඩා වැටෙනවා පේන්නෙත් නැහැ. එන්නේ එන්නේ එන්නේ මේකේ තියෙන අර කෝල ගති, කෝඩ ගති, කෝඩු ගති අඩු වෙනවා. ඒ නිසා ඒක මේ විවෘත ඉඩ පහසු තැන් ඇති තැනක පුරුදු කරගන්න ඕනේ. ඉතින් ਸਰවඥාන්සේ සමහර තැනක් කියනවා මේක මරණ මොහොතේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. වයසට යන්නේ ඉස්සෙල්ලා මේ අත්දැකීම් ටික ලැබලා තියෙනවා. ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා මේ අත්දැකීම් ටික ලැබලා තියෙනවා. මරණයට යන ඉස්සෙල්ලා අත්දැකීම් ලැබලා තිබුණා නම් ඕකේ එන්නේ එන්නේ එන්නේ පුංචිලා තියෙනවා. ඒකට ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ. ඒක නිසා කියනවා අවුරුදු 50 60 බැන්නට පස්සේ heart attack ආවට එච්චරම ගාණක් නැහැ. මොකද එයා පුරුදු වෙලා තියෙනවා ටිකක්. අවුරුදු 40 ඉස්සෙල්ලා heart attack ආවොත් මොනවාක්වත් නැහැ පුදුමාකාර අමාරුයි. මොකද එයා හිතන්නෙම නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එක සැරයක් දෙසරයක් heart attack වුණාට පස්සේ එයා දැනගන්නවා කලබල වුණොත් බෑ මේක කරන්න. කලබල නොවෙන එකයි කරන්න තියෙන්නේ කියලා. ඔය blood pressure නැග්ගත් heart attack ආවත්, නයෙක් කෑවත්, current එක වැදුනත් කලබල වුණොත් මොකුත් කරන්න බෑ. ඒ නිසා නයෙක් කාලා කවලා තියන්න ඕනේ හැම මිනිහටම කියලා මට හිතෙනවා. නිකන් ඉන්න එකටත් නයෙක් කවන්න ඕනේ. ඒ කියන්නේ කලබල නැති හිටපන් මේ පුරුදු වෙන්නත් එක නයෙක් කවංගෝ. උන් නටන්න తీරපුවම ණයටත් බේත් කරන්න හිතෙනවා. ඒ අපේ විදිහ යනවනේ ණයට. මයින කකුල කාපිලා පොඩියක් ඇවිල්ලා කිව්වේ මේ ඔය ස්වාමීන් වහන්සේ මොකුත් දෙන්නේ පොඩ්ඩක් හර්පයට බලන්න ඒක ඌට පිස්සු බල රෝගය ඇදිලා ඉති කියලා. මම කනේ ඌගේ කකුල කැඩලා තිබුණේ ප්‍රශ්නයක් නැහැ බෙතගම් කරලා තියෙන්නේ කියලා. එසේ කරන්ට් එකක් වදින්නම ඕනේ. නයි කන්නම ඕනේ. කන් දෙකේ වැටෙන්නම ඕනේ. ඌ කියන තරම් මොකුත් වෙන්නේ නැහැ. මේ සුජිත් පෙරළුනේ කාර් එකේ <laughs> මොකක් මං හිතමයි කෑලි අඩුවේද කියලා. මොකක්වත් නැහැ ඌට කකුල දුවලක්වත් නැහැ. කාර් එක ගන්න දෙයක් නැහැ. උනේ මොකද්ද කියලා ඌ දන්නේ නැහැ. දැන් අනිත් දවසේ කාර් එක පෙරනට ඕක කියනෙකුත් නැහැ. අපි ඔය හිතෙන් තමයි යකා කළු පාට නැහැ. ඒ නිසා හොඳට එළිය තියනවා ඔක වෙන්න ආරින්න. වෙන්න දෙතුන් සැරේ වෙන්න දෙන්න බලන්න අපි මේ මොනවටද නව කතා ලියන්නේ. මොනවටද අපි මේ චිත්‍රපටි හදන්නේ. මේ බාගෙට බලපු යක්කුගේ වැඩ වුණා. මේක හොඳ බැලුවා නම් තුන් සැරේ ඔය කියන්න දෙන්නේ නැහැ ඔගේ. ඒ නිසා පුළුවන් තරම් හයිය හති තියෙන වෙලාවෙ ওই ටික බින්දින්න. බින්දට පස්සේ ඔවගේ තියෙන උඩ දාන ගතිය, කුප්පණ ගතිය, කෙලසන ගතිය අඩු වෙනවා. කියන්න දෙයක් නැහැ. ඔක්කොම තියෙන කෝල, කෝඩු ගති ටිකක් තියෙන. ඉතින් ඉස්සලා තමයි ඇත්තටම පොතක් ලියන්න හිතෙනවා. ඇත්තට මේක මේ අමුතුම දෙයක්. නිවන් දැකරත් එහා වගේ හිතෙනවා. ඒ ඒ අත්දැකීම නැවත නැවත එනකොට ওই තරම්ම නැහැ. ඒක නිකන් සාමාන්‍ය හොඳටම බඩගිනි වෙලාවක බත් කන්න බලන්න පළවෙනි බත් පිළ කොච්චර රසවත්ද කියලා. දෙවෙනි බත් පිළ තුන හතර බත් පිළ 15ක් විතර කනකොට කොච්චර බඩගින්නේ පටන් ගත්තත් ආ දැන් ඇති කියලා පිනාන පැත්තක තියන්න එනවා. ජීවිත හොඳ මං ගියේ පාරත් මතක් කරා හොඳ මෑත කාලෙ වෙච්ච පරීක්ෂණයක් කරලා තියෙනවා. ඔය Coca-Cola කම්පැනියට විරුද්ධව Pepsi කම්පැනි ආපු වෙලාවේ Coca-Cola කම්පැනි හොඳටම වැටුණා. ඔක්කොමලා පෙප්සි මොන්න පටන් ගත්තා. මේ මිනිස්සු ඇඩ්වර්ටයිස්මන්ට් එක බීලා බලන්නේ කිය. බීලා බලු ගාම් පෙප්සි විකිනනවා. ඊටසේ කොකාකෝලා කම්පැනි උත්තම CEO කෙනෙක්පත් කරා. chief executive officer කෙනෙක් කියලා ප්‍රශ්න තියෙන බලන්නේ කිය. එයා බීලා බැලුවා පෙප්සි වල පැණි රහ වැඩි. කොකාකෝලා පැණි රහ අඩුයි. එයා ඊට පස්සේ කිව්වා මේ මේ පළවෙනි උගුර බීලා ආහාර රස බලන කෙනෙකුට කිව්වා දෙවෙනි උගුරත් බලන්න තුන්වෙනි උගුරත් බලන්න කෑන් එක ඉවර වෙනකම් බලන්න අන්තිම උගුර බලන්න අන්තිම උගුර යනකොට කොකා කෝලා වලට කැමැත්ත තියෙනවා පෙප්සි එපා වෙලා සීනි වැඩි කම නිසා ඒ නිසා පෙප්සි කම්පැනි එකෙන්ල්ලා ෆුඩ් පැනල් එකක් දාලා කිව්වා පෙප්සිත් බීලා බලන්න කොකා කෝලාත් බීන කෑන් එක ඉවරන කම්පොන්න ඊට පස්සේ මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කළා අන්තිම උගුරත් බීලා බලන්න කියලා ඇඩ්වර්ටයිස් කරා බැලුවා පස්සේ පෙප්සි කායේ කොකා කෝලා නැගලා ආවා පැණිදා වුණාට පළවෙනි එකේ පෙප්සි එක ඒ සීනි ගතිය නිසා දෙවෙනි තුන්වෙනි එක බොහොම ශීඝ්‍ර රස නැති වෙලා යනවා. කොකාකෝල එක මධ්‍යම ප්‍රමාණයට සීනි තියෙන්නේ. මම මේ කොකාකෝල ඇඩ්වර්ටයිස් කරනව නෙවෙයි. මට එහෙම කෝණ කමක් කරන්නේ නැහැ. ඕනනම් ওই ග්ලෑඩ්වෙල්ගේ පොත කියවන්න ද බ්ලින්ක් කියන පොත. එයා පෙන්නලා දීලා තියෙනවා අපේ යමක් නැවත නැවත වෙනකොට ඒකේ අපේ තියෙන ආකල්ප පුදුම විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. පළවෙනි එක දැකපු දවසේ නම් අම්මෝ පොතක් ලියන්න පික්චර් එකක් හදන්න කනට කරලා කියන්න හිතෙනවා. ඒ අර බාගෙට තැම්බිච්ච අල. ඕක නැවත වෙන්න දෙන්න. වෙනකොට වෙනකොට ඕකමයි වෙන්නේ. නමුත් එච්චරම රසවත් ගතිය ඒවට කියන මේ විරංජනේ වෙනවා කියලා බුදුන්සේ පාවිච්චි කරන විරජ්‍යති. රංජනේ කරන ගතිය අඩු වෙනවා. නිකන් හරියට මේ මල් චීතයක් අවුවට දාලා තිබ්බහම දවස් ගානකින් ඒක විරංජනේ වෙනවා. ඒ වගේ තමයි ඒක අධ්‍යා බලන්න. එතකොට මේ විරංජනේ වෙන බව දැක්කනම් ඔය පේනකොටම පේන්න තිබුණාට ලස්සන. ඒක දිහා නැවත නැවත බලන්න නැතුව විනිශ්චය කරන්න යන්නේ නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් කරන්නේ පෙන්නකොටම ගන්න මට්ටමට මිනිහා වට ගන්න. වටගත්තට පස්සේ ගිහිල්ලා බලනකොට මොනවාක්වත් ඇතිදයක් නැහැ. සෝබනේ විතරයි තියෙන්නේ. ඇති ඒක නිසා අර මොනිච්චාව කියලා අපි ඒක සිංහලෙන් කියන්නේ. මොනිච්චාට අහුවෙන්නේ නැති වෙනං නැති වෙන්න නම් අනුපස්සනා කරන්න. අනුවිතක්කේති අනුවිචාරේති අනුවිතක්කේති අනුවිචාරේති සම්පහන්තේති නැවත නැවත බලන්න බන්නකොට මොනම දෙයකවත් දෙවෙනි තුන්වෙනි සැරේ බන්නකොට අර පළවෙනි සැරේ සිල්ලාරේ නැහැ. ඒකේ දෝෂයක් නෙවෙයි. අපි මෙතෙක් කල් ඒක දැක්කේ නැති අපි එකම අරමුණ බොහෝ වෙලා ඇසුරු කරලා නැති නිසා මේක තමයි භාවනාදී බුදුරජාණන්සේ අපිට දෙන්න හදන මේරිච්ච ගතිය. ඒ නිසා ඕකම නැවත නැවත කරලා බලන්න. ඔය කියන තරම් උඩ යන්නෙත් නෑ. ඔය කියන තරම් තරුකට ලොකුත් නෑ. ඔය කියන තරම් පාලනය කරගන්න බැරි ගතිත් එන්නේ ඕකෙම ඇල්මැරිච්ච ගතිය එනවා ඉන්නේ. ඒකෝර තමන්ට පද්ධතිය තමන්ට පාලනේ අටතට එනවා. වශී වෙනවයි කියලා කියන නිසා දිගට කරන්න ඒ සඳහා මේක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් සලකන්න. මීලත් ප්‍රශ්නය පරයන්ක භාවනාවේදී සෑම භාවනාවකදීම මාගේ ආස්වාසය සහ ප්‍රස්වාසය ගැන සතියෙන් සිටින විට වෙන නොතේරෙන දේ අතරට හිත ගියද වාර 10ක් පමණ සිටින විට එය ගෙවි යයි. ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදිම එය නොවිමසා සිටියෙමි. හිස් අවකාශයක් සමහර විට වර්ණමෙන් දිස්වේ. නින්ද නැත කිසිදු සිටිවිල්ලක් එන්නේද නැත. එය සුවදායක බව කෙරේ. ඒ දෙස සතියෙන් බලා සිටිමි. විටින් විට ශරීරයේ යන්තමින් වැනෙන බවක් වැටහිනි. බොහෝ වේලාවක් මෙසේ සිටින් විට ආශ්වාසයටද හිත යොමු වුණ නමුත් එය නොතිබුණි. වර එක වේදනාවක් පාදයක දැනුණද වර එක වේදනාවක් පාදයක දැනුණද ඒ ටිකකින් නැති විය. සෑම පර්යංකයක්ම මෙසේ විය. සක්මන් භාවනාවේදී පෙර දිනෙන් හිදී පිට යන බව දැනුන හේයින් ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව ඒ નિවර්ධ කිරීමට උත්සාහ ගත්තේය. ඊයේ දිනේදී පරයන්ක භාවනාව බොහෝ වේලාවක් ඉහත දැක් වූ ආකාරයට කළ පසු සක්මන්ට ගියමි. ඊතා ඉක්මනින් මට පාද වෙන්වෙන් දැනීමක් සමගම ඇවිදීම දැනුනි. ඉන්පසු යාන්ත්‍රිකව ඇවිදීම සිදුවන බව තේරුණි. කිසිදු උත්සාහයක් නැතිව ඇවිදීම දිගටම සිදුවිය. එය හයියෙන් ඇවිද්ද බාධා වේ ඇවිද්ද එකම ආකාරයකින් බාධා වෙවි ඇවිද්ද එකම ආකාරයකින් විය. මා හොඳින් අවදිව සිටියද ආයෙත් කියවන්නේ ඒක ආයෙ පැටලවනවා. ඒ හයියෙන් ඇවිද්දද බාධාවෙන් ඇවිද්දද එකම ආකාරයෙන් විය. මා හොඳින් අවදිව සිටියද මාගේ ඇස් විවෘත වූවද ඇස් උඩ සහ ඇවිදින පාද ඇති වටය අඩි 4ක් පමණ හැර වෙන කිසි ප්‍රදේශයක් මට දිස් නොවිනි. දිගටම මෙය සිදුවිය. මට පළමු වරට සක්මන ඊටාම සුවදායක දෙයක් බව වැටහුණි. වරාන් ඇතුළේ තියෙනවා මෙතෙක් මා පරයන්කයට පමණක් වඩාත් කැමති විය. විටින් විට පරයන්කේදී ආශ්වාසය ගෙවි ඇති විට ඒ තිබේදයයි බලන විට නැති බව වැටහෙන මෙන් සක්මනේදී ඇස් ඉහළ හා වටපිටට බලන්නට උත්සාහ කරද ඒ නැතිසයක් දිස්වේ. ටික වේලාවකින් මේ ඇවිදීම මාගේ කිසිම බලපෑමක් නැතිව වෙන බව වැටහින. මම නැතිවක් යන ලෙස හැඟිනි. මෙම සක්මන්ට පසුව නැවත පරයන්කේ නොසිට සක්මන්ට ගියද විස්තර කළ ආකාරයටම සක්මන කළ හැකි විය. ශරීරයේ ඊට සැහැල්ලු බවක් දැනුනි. වෙනදා අත්බැඳ සිටි විට ටික වේලාවක් කින් අපහසුයක් තිබුණද දැන් කිසිදු අපහසුයක් නොතේරේ. භාවනා දෙකේදීම ইহත ආකාරයට බලා සිටියෙමි. මාහට කාර්මික උපදේශක් පතමි. ඔබ වහන්සේට මේ සිදු කරන ශාසනික සේවාව දිගටම සිදු කරගෙන යාමට නිරෝගී සුව පතමි. මේ අත්දැකීම් එනකොට තමන්ගේ තියෙන ආත්ම විශ්වාසය විතරමයි බලපාන්නේ. මේකමයි කරන්න ඕනේ මේක හරි කියන අදහසෙන් ගියොත් ඕකේ එන්නේ එන්නේ එන්නේ එන්නේ තමන්ගේ අතේ අතට දෙනවා. මේකට බය වුණොත් ඇයි මේම වෙන්නේ තැක කරන්න ගියොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ භාවනාවේ පාවෙනවා නිකන් කරකොල අතෑරියා වගේ පාවෙනවා. ඒ නිසා ආත්ම විශ්වාසය අපි සිංහලෙන් කියන ආත්ම විශ්වාසය කියලා. නමුත් ඒකට මේ හිතේ තියෙන චෛතසිකයක් බලපානවා අදිමොක්ඛය කිය. අදිමොක්ඛ චෛතසිකය කියලා කියන්නේ යාට පේනවා මේක හරි කියන එක. කවුරුත් කිව්වට නෙවෙයි. වෙහෙසයි අපහසුයි සැකයි ඒ උනට දන්න පාර හරි කියලා. ආනේ අදිමුක්ක චෛසිකේ ආවට පස්සේ එයා යන්නේ අම්මයි ඔඩොක්කට යනවා වගේ කරදර වුණාට යන්නේ බය නැතුවන්නේ ඒක දෙන්න බෑ. කොච්චර භාවනා කරත් ඒක දෙන්න බෑ. සමහරව භාවනා හරියට කරද්දිත් ඒක ගැන සැක කරලා වෙන ගුරුවරු හොයාගෙන යනවා, වෙන කර්මස්ථාන හොයනවා, වෙන භාවනා මධ්‍යස්ථාන හොයනවා. අර වැස්ස වෙලාවට අත්ෙන් අතර වයින් කුරුල්ල වගේ නැහිනවා. ඒ අදිමොක්කේ හරියලා නැහැ. එයා තාම මඩේ හිටපු ඉන්න වගේ විශ්වාසෙ නැහැ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේත් දෙන උත්තරයක් නැහැ. සද්ධාහ නැතිකම තියෙන. මේ කරන වැඩේ හරි. ඒකෙත් කරදර තියෙනවා. ඒකෙත් යම් යම් දරත ගති තියෙනවා. දැවෙන දාහ ගති තියෙනවා. නමුත් මට තේරෙනවා මේ යන පාර හරි කියලා. අන්න ඒක හුඟාක් වෙලාවට පෙර ආත්මවල ඉඳලා ගෙන ආපු ගතියක්. මේ කරදර වුණත් මේක තමයි පාර කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා වටපිට බලන්න අහන්න යන්නෙත් නැහැ. ඒකම නැවත නැවත කරලා ඒ පාරට තමන්ගේ ඒ අධිකාරී ශක්තියක් ඇති කර ගන්න. ඒ නිසා මේ මේ කෙනාට ඒ අධිමොක්කේ දැන් ටික ටික පහළ වෙන වෙලාව මෙයා දන්නවා මේ පාර හරි කියලා. නමුත් හිතා ගන්න බැරි විලෝපණය වෙනවා. කමන්නේ. අන්තිමට මේ විලෝපන වල තියෙන ගැඹුර අඩු වෙන ගන්නවා. ඒ වගේ තියෙන කම්පන වේග අඩු වෙලා තමන්ට හුරු වෙන්න පටන් ගන්නවා. හරියට නෙල්ලි ගෙඩියක් කනකොට වගේ. නෙල්ලි ගෙඩිය කනකොට එක පාට පැංගිරි. ඇඹුල් කණ්ඩම් බෑ. කක කක යනකොට කිරි රහ වෙනවා. පැණි රහ වෙනවා. බුලත් තරක් කනකොටත් කටේ දාගත්ත ගමන් හරිම පැංගිරි. පුවක් කියලා කන කනකොට හරිම අමාරුයි. නැත් ටිකක් කරලා හපාපා ඉන්නකොට කිරි රහ වෙනවා. ඉතින් අර බුලත් ටික කාපු මනුස්සයා කවදාකවත් පටන් ගන්නකොට තියෙන පැංගිරි වලට චෝදනා කරන්නේ නැහැ. නෙල්ලිගිඩිය කාපු මනුස්සයා නෙල්ලි තිත්තයි කියලා කියන්නේ නැහැ. තීත්ත තමයි පටන් ගන්නකොට. නා කකා කකා යනකොට පැණිරහ වෙන්න වගේ ඒකේ හරව ගන්න මේ තීත්ත පැණිරහට හරව ගන්න එක තමයි අපේ තියෙන යෝගාවචරකම අනුග්‍රහය. ඒක හුඟ දෙනකොට නෑ. ඒගොල්ල කටේ තියලා විසිකොල්ල දාන. මේ නෙල්ලි ගන්න පුළුවන් මේක ඇඹුලයිනි. මේක තීත්තයිනි මේක පැංගිරිනි කියලා විසි ගන්නවා. ඉතින් ඒ ටික තමයි ඇත්තට නෙවිලේ තියෙන නෙල්ලියේ තියෙන ගුණ. පස්සේ තියෙන පැණිරහ ටික නෙවෙයි. පටන් ගන්නකොට තියෙන පැංගිරි ටික. ඒ ඇඹුල ඉතින් එල්ලියට කියන්නේ හස්ත අමලක කියලා කියන්නේ. අපි ඒක නැතුව කියනවා පස්සේ දෙන පැංගිරිල්ලන. සර්පයා යnderලා බලි ගැල්ලා ගත්තා වගේ. ඒ නිසා මේ කරන දේ හරි කියන විශ්වාසය ඇති කරලා දෙනවා කියන එක මම හිතන්නේ අපිට Nissan වනේ පොරොන්දු වෙන්න පුළුවන් කියලා. ඒක ඒ යෝගාවචරයේ ගතියක්. ඇති වුණොත් සාසනයට ලාභයක්. ඒකේ නඩත් ලාභයක්. දැන් හුඟව දෙනෙක්ගේ කමඨාන් සුද්ධ කරනකොට තියෙන්නේ මේ වැඩේ හරියට යද්දිත් ඒකට පිළිබඳව සැකේ. හැබැයි ඒකට කවදාකවත් ඒක පහත් කරලා සලකන්න එපයි කියලා තියෙනවා. මොකද ඒක නත් අසරණයි. කියන්න තියෙන්නේ කරුණාකල සද්ධාව පිටව ගන්න ඕකම නැවත නැවත කරන්න. ඉස අඩු ගානේ සාමාන්‍ය තියෙන බුද්ධානුස්සතිය සද්ධාවත් ඇති වැඩේට. හැබැයි ඒක කුසල ඡන්දයක් වාටපත් වෙලා අදිමොක්ඛයක් වාටපත් වෙලා තමන්ගෙම ඇතුළතින් එන ආත්ම විශ්වාසයක් වාටපත් වෙන එක තමයි පෞරුෂත්ව වර්ධනය කියන්නේ ඕන ඕකට තමයි. එතකොට කවුරුත් ගැන බලාපොරොත්තුවක් නැහැ. තමන්ගේම අත්දැකීම මේ ඒ වගේම සතිය අඛණ්ඩ භාවය හරියට උදව්වට ගන්න. ඉතින් ඒ නිසා මෙවැනි කෙනෙකුට තියෙනවා නම් යම් පැංගිරි ගතියක්, යම් කෝඩු ගතියක්, යම් කෝල ගතියක්. ඒක සාධාරණයි. නමුත් දිගට කරන්ඩ කරනකොට ඒ කෝඩ ගති, කෝල ගති නැති වෙලා, පැංගිරි ගති නැති වෙලා මේකේ තියෙන ඒ ඇතුළේ තියෙන සාන්ත ප්‍රණීත භාවයේ තව තව වැඩි වෙන්න පටන් ගන්නවා දිගට කරොත්. දේරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු දිනේ මම පර්යංකයේ හිඳ මම මෙතන හිඳිමියයි මෙනෙහි කළෙමි. මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමුෙමි. නාසිකාග්‍රයේ ගෑවෙමින් ආශ්වාසය ඇතුළු වන හුස්ම සිසිල් බවත් පිටවන හුස්ම උණුසුම් බවත් හඳුනාගත්තෙමි. මුලින් හුස්ම රැල්ල දීර්ඝවත් ක්‍රමෙන් කෙටි වී ගොස් සංසිඳී යන ආකාරයත් අද්දුටිමි. පසුව ඒ සුවදායි බවට සිත යද වූ යෙමි. දිගු වේලාවක් එසේ සිටිය හැකි විය. කලාතුරකින් අරමුණක් ආවත් එය එසැනින්ම නැති වී ගියේය. ඒ ඊතා සුවදායි නිින්දක් මෙන් දිස්විය. දෙවන දිනේදී පරයන්කයට ගොස් මම මෙතන හිඳිමියයි සිතූ පමණින් සිත එකඟ විය. හුස්මට සිත යෙදවියෙමි. ආශ්වාසයේදී සිසිල්ව හා ප්‍රශ්වාසයේදී උණුසුම්ම හුස්ම රැල්ල ගෙවි ගියේය. නමුත් සිටිවිල කිසිවක් නැති මොහොත නින්දක් යයි සිතුනි. එය නින්දක් නොවන බව සිතුනි. ධර්මදේශිනින් හා ප්‍රශ්නෝත්තර වැඩසටහනේදී ඒට පිළිතුරු ලැබිනේ. මම දැන් දිගටම ඉහත ආකාරයෙන් පර්යංක භාවනාවේ යෙදෙමි. තුන්වන දිනේ හා අද වන විට සක්මණින් පසු පර්යංකයට පැමිණ මම මෙතන හිඳිමි. සිත සිහියෙන් සිටින විටම සිත සමාධිගත වෙයි. අරමුණ ඉඳහිට ඊතා කලාතුරකින් පැමිණියත් අරමුණක් යයි සිතූ විට එය නැති වේ. ඊළඟට සක්මන් භාවනාවේ අත්දැකීම්. පළවෙනි දිනය වම දකුණ යයි පාදයට සිත යොමු කරමින් සක්මනේ යෙදුණෙමි. සිත විසිරී ගිය විට මම සිත විසිරී ගිය බව වහාම දැනගතිමි. නැවතත් ඔසවනවා යවනවා තබනවා ලෙස අවස්ථා තුනට සිත යොමු කෙලිමි. සිත එක්තැන්විය සක්මන දිගටම කරගෙන ගියමි. දෙවන හා තුන්වන දිනේ මුල් දිනයට වඩා ඉක්මනින් හා පහසුවෙන් පාදයට සිත යොමු විය. කය සක්මනේ යෙදෙන ආකාරය සිතින් බලා සිටියෙමි. හොඳින් ඒක කළ හැකි විය. කය ඇති වී නැතිවන ආකාරය දුටිමි. වේගවත්ව මේ සිදුවන බව දකිමි. නැවත පර්යංකයට යමි. මේ ආකාරයෙන් පර්යංකයත් සක්මනත් වඩමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ කිසියම් සකස් විය යුතු තැනක් වේ නම් කරුණාවෙන් පහදා දුන මැනවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායු සම්පන්නියත් ලැබේවා. ත්වන් සරණයි. භාවනාව ගැන කතා කරනවා වගේම මේ ලියන රචන ගැන ලියන්න ඕනේ. Tamanට කරපු හොඳම පරියන්කයක් හොඳම සක්මනක් ගැන විතරක් ලියනවා මිසක් ඉතිහාසය ලියන්න ගත්තොත් ඉතින් එක්සයිස් පොත එක්සයිස් පොත දෙන්නේ වේ කමටහන් සුද්ධ කරන්න. ඒ නිසා කමටහන් සුද්ධ කිරීමේදී හොතන මතක තියාගන්න ඒ ඉතිහාසය වැදගත් නෑ අන්තිමට කරපු හොඳම පරියන්කය හොඳම සක්මන ගැන විතරක් ලියනවා නම් අහගෙන ඉන්න කෙනාට හරියටම ඒකට අවධානය යනවා. අර විස්තර ඔක්කොම කී කිය යනකොට හේ බානවා අවධානය පැත්තකට. ඒ නිසා වාර්තා කරනකොට තමන්ගේ හොඳම පරියන්කේ තා හොඳම සක්මන කතා කරන්න. ඒ නිසා පුළුවන් තරම් වාර්තා ලියන්න. ලියලා ඒක ක්‍රමයේ අල්ලගන්න. එහෙම නැත්නම් එක සැරේම ඔක්කොම කරන්න ඉතිහාසෙම කියන්න පටන් අරගත්තොත් අහගෙන ඉන්න කෙනාගේ අවධානය කැඩෙනවා. මේක කෙලින්ම භාවනාවට බලපාන. භාවනා කරනකොටත් ඒ මෙලෙක් පාර අල්ලගත්තම ඒක දිගේ යනවා මිසක් වටපිට බල බල ඉන්න එපා. වටපිට බල බල හිටියොත් ඒක පමාවට වැටෙනවා. ඒකට කියනවා තෙපර බානවයි කියලා. ඒකට කියනවා හෙලෙත් ආඩු කරනවා කියලා. ඒ හෙලෙත් ආඩු තමයි සද්ධාව නැතිකමේ හැටි. ඒ නිසා ආවනේ පාර දිගේ යන්න අව탁සිරු කරන්න එපා. මමමයි මේකේ ගැලවුම්කාරය මම දන්නවා සියල්ලම අද පාර හම්බුණා යනවා කියලා යනවා වගේ ලියන දේ short and sweet. ලියන දේ කෙටියෙන් ලියන්න අත්‍යවශ්‍ය දේ විතරක් ලියන්න නැත්නම් මේ ඉතිහාසය කියන්න ගත්තොත් Tamange නඩුව ඇහෙන්නේ නැහැ. මොකද නඩුවට එනකොට නඩුකාරයාගේ අවධානය පිටතට ගිහිල්ලා. ඒ නිසා ලියමනේ තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි ලියමනේ කෙලින්ම බලපෑම් භාවනාවට තියෙනවා. Tamanට මේ මූල කර්මත්තානේයි අනික්කව තියෙනකොට අනිත්‍යව තියෙනවා කියලා විස්තර ලියලා ඉන්න එපා. වැඩක් නැහැ. මූල කර්මත්තානේ පේනවා නම්. එහෙනම් ප්‍රධාන තැනත්ත ගැන පේනවා නම් අවශේෂය ගැන ලියන්න යන්න එපා. ඒක මේ අවශේෂයට කරන අගෞරවයක් නෙමෙයි ප්‍රධාන තැනත්ත ඉන්නකොට අවශේෂය ගැන සත්‍තා කරන්න ගියොත් ඒක ප්‍රධාන එක්කනට කරන අගෞරවයක්. ඒ නිසා රචනා ස්වරූපේ හදාගත්තොත් මම හිතනවා භාවනාවෙත් අදහස් ප්‍රකාශ කිරීමෙත් පෞරුෂත්වෙත් ලොකු වර්ධනයක් වෙයි යන විදිය හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මීට පෙර ලබා දුන් උපදෙස් පරිදි ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සතිය පිහිටුවා භාවනාවේ යෙදෙමි. පෙර දිනයන්ට වඩා දැන් ආස්වාස ප්‍රස්වාසයන්ගේ දීර්ඝ කෙටි උණුසුම සිසිල් ආදී ස්වභාවයන් පරීක්ෂා කරන්නට පෙර සුළු වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස කෙමෙන් ගෙවි ගොස් දැනෙන නොදැන තරමට පවතී. ඒ අතර හදිසියෙමෙන් දීර්ඝ ආශ්වාසයක් සිදුවේ. ඒ මොහොතේදී නොඑක් වර්ණ සහිත ආලෝක මෙන්ම රූපාදියද වගේම රූපයක් ඉදිරියේ පෙනී නොපෙනී යයි. හටගත් රූප ශාරීරික වේදනාද හටගත් සැනින් නැති වී යන ස්වභාවයේ මෙනෙහි කරමි. ඒ වෙලාවට සතිය පවතින අතර හිත අරමුණු කරා විටෙන් විට යයි. ඒවා සතියට බාධාවක් ලෙස නොසිතේ. ගරු ස්වාමීනි මට තවත් ගැටලුවකට පිළිතුරු පතමි. ආනාපානා සතිය පවත්වන මොහොතේදී මොහොතේදීත් සක්මණේදීත් නිතරම මා ඇසු ගීත සිතේ රැවුදෙයි. ඒ වෙලාවට සිතට දොස් කියමි. නමුත් නැවත නැවත නොදැනීම එයි. මෙය මාගේ අකුසලයක්ද? ඒ මගහරවා ගන්නටද උපදේශක් පතමි. ගරුතර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භවද දීර්ඝායුෂද අමාමහ නිවන් සුවද ප්‍රාර්ථනා කරමි. පසුබිම් සංගීතයේ ඒක හොඳ නම් චිත්‍රපටය හොඳයි. පසුබිම් සංගීතයේ තේමාවට ගැලපෙන්නේ නැත්නම් ඕන චිත්‍රපටය හොඳ නැහැ. මම ලංකා විපස්සනායකට ගිහිල්ලා සතිපාසල පෙන්නුවා. ප්‍රතිපාසල පෙන්නකොට මේ ලොකු සාන්තිමට කතා කළේ කො මොකටද ඔක මේ සංගීතය දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මොකක් පොඩි උන් කැමතිලු ස්වාමීන් වහන්සේ මන් දන්නේ ඒගොල්ලෝ දාලා තියෙනවා කියලා. ඉතින් යන තේමාවට පසුබිම් සංගීතය ගැලපෙන ප්‍රශ්නයක් නැහැ. ලොකු සාන්ති කියන්නේ ඒකට අවධානය යමංක ප්‍රශ්නයක් නැහැ. හදපු එක නයි බලන එක නයි බලාගත්තේ මට වැඩක් නැහැ. ඒ නිසා බලන්න මේ පසුබිම් සංගීතය ඇහෙනකොට තමයි සතියේ ඉන්න පහසුවක්ද හම්බ වෙන්නේ අපහසුවක්ද මොකා වුණත් අපහසුවක් නැ විසිකොල දාන්න. ඒක හිබේනවා නම් ඉතින් විසිකරන්නත් බෑනේ. ඒක ඇවිල්ලා තියෙන එකනේ. නිසා පසුවෙන් සංගීතය තිබ්බයි කියලා ඒකෙන් වාසියක් ගන්න පුළුවන් නම් ගැලවිඥාව කියන්නේ අන්න ඒක. කොතන තිබුණත් Taman ගැලවිඥාව දැනගන්න මේ ගෙට ගැරන්ටි එකක් ආවත් ඒක දකට නමල දරුණුවකට හදලා කලේ තියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් අය. පන්තල් වල එහෙම තමයි කරන්නේ. ගෙට ආපු ගැරන්ටියක් දරුණුවට හදලා මුත්‍ය සීල තියෙනවා. උඹට ඕන නම් හරි අපි දරුණුවට හරි ගන්න නෑනේ වල. වාසුවින් සංගීතෙත් එන්න අරින්න කරදරයක් නැහැනේ. හිටපන්. කරදරයි නා. තමයි මූල කර්මත්තානත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. මම ආසයි දැනගන්න මේ කෙනාට පසුවේ සංගීතේ කරදරයක්ද කියලා. දැන් නැත්තම් ඒක අත්තු දව්වක්ද කියලා. ඊළඟ ප්‍රශ්නය දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පැරණි යෝගියෙක් වන මා පරයන්ක භාවනාවේදී අත්දැකීමක් මෙසේ විස්තර ඉදිරිපත් කිරීමට අවසර පතමි. ඔබ වහන්සේ කේ උපදෙස්ද නිහතමානීව බලාපොරොත්තු වෙමි. භාවනා පරයන්කේදී මම දැන් මෙතන යනුවෙන් සිහිය පිහිටුවා සිත කය තැන්පත් කර ගතිමි. පහසු ඉරියව්වෙන් සිට ආශ්වාසය ප්‍රශ්වාසය සිහියෙන් බලා සිටියෙමි. හුස්ම ඉහළට ගන්නා විට දිග සිසිල් වායු ධාරාවක් ප්‍රශ්වාසයේ උණුසුම් කෙටි වායු ධාරාවක ආශ්වාසයට වඩා කෙටි ප්‍රස්වාසයත් අද්දුටිමි. මේ ආශ්වාස ප්‍රස්වාසයක් සමගම සමගාමීව මගේ ශරීරය සුලං රැල් සුලං මල්ලක් පිම්බෙනවා හැකිලෙනවා ගතියක් දැනුනි. මේ සුලං ශරීරයේ එක කොටසකට උදාහරණයක් වශයෙන් උදරයට සීමා වී නැත මුළු සිරුරම පිම්බෙන හැකිලෙන විට ඇඳ සිටින ඇඳුම්ද තදවීම බුරුල් වීම වලදී ස්පර්ශය දැනේ. මේ සමගම නිරන්තරයෙන් ඇසෙන සියුම් ශබ්ද ධාරාවද නිහඬත්වයේ හැඬියාව කියලා වරහන් ඇතුලේ සඳහන් කරනවා. ඇසේ මේ තුනම එක දිවකටම ඇසෙමින් දකිමින් පවතිද්දී මේ දැනීම ක්‍රමක්‍රමයෙන් සියුම් වී ගෙවි ශබ්දයේ සියුම්ම ඇසීමට පමණක් සීමා විය. ඉන් එහාට එම දැනුවත් වීමද නොදැනී ගොස්ය. ඉන්පසු ගත වූ වේලාව ගැන අනුමානයක්වත් නැත. අවබෝධය නැත. අවසානයේට කුඩා බඩවැල් නවා ගැටගසා මහ බඩවැල් මායිම් කර තිබුණු තඩි අසූචි පොට්ටනිය පමණක් දුටිමි. සාමාන්‍ය ජීවිතයේදී අවධානය යොමු කරන සෑම විටම මේ සුලං රැල්ල පිම්බීම හැකිලිම දකිමි. ශබ්දයේද නිරන්තරයෙන් ඇසේ. වරන් ඊළඟට පරයන්ක භාවනාවේ විස්තරේ එපමණයි. ප්‍රශ්නේ දෙවෙනි කොටස මාගේ තුන්ලා තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේගේ ජයග්‍රහණයේ ඇසෙන අවස්ථාව දම්සක් දෙසුම උදානේ ඇසෙන විට ශරීරයේ කරන්ට් වැදිලා වගේ මගේ හිසේ සිට දෙපප් තුල දක්වාම ඇඟ කිලිපොලා යයි සිසිල් වතුර බාල්දියක් හිසේ සිට දෙපතුල දක්වා වත් කරගන්නා වගේ ඒ ප්‍රමෝදය වචනයෙන් විග්‍රහ කිරීමට නොදනිමි. වෙනත් එවැනි උතුම් අවස්ථාවල මේ සිදුවීම හටගනී. නිහඬේ හැඬියාම පොතක් තිබේ නම් කරුණාකර ලබා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවායි දීර්ඝායු වේවා. ප්‍රශ්නේ අවසන්. සම්පූර්ණ චිත්‍රයෙන් ඇඳලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් හොඳට භාවනා කරපු කෙනෙක් දන්නවා ආස්වාද ප්‍රසාසයේ සංසිඳුණත් ඊට පස්සේ හුළඟ පිම්බීම හැකිලින් වශයෙන් සංසිඳුණත් දැන් සාධ්‍යයක් වශයෙන් සංසිඳුණත් ඉඳගෙන ඉන්න බව සංසිඳුණා මේ සියල්ලම ඉන්නේ එකම ශක්තියකින් ඊට පස්සේ අන්තිමට ගියාට පස්සේ ඒක තුල ඕන එක සද්දයක් කියන්න පුළුවන් ඕන එක සහැල්ලුවක් කියන්න පුළුවන් ඕන එක පිම්බීමක් හැකිලිමක් කියන්න පුළුවන් ඕන එක සීතල උණුසුමක් කියන්න පුළුවන් ඒ ශක්තිය ඔක්කොම එක තැනකට එක ප්‍රභවයකට එකකට එකතු වෙනවා. ඉතින් ඒකට එකතු වුණාට පස්සේ අර විස්තර නැති වුණා නෙවෙයි ඒ විස්තර ඔක්කොම ප්‍රභවයක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් ඕන දෙයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා භාවනා ගැඹුරට යන්න යන්න එක හරියට පේන්න පිටිපිච්ච හිත පිටේ හිතේ පිටතිබුත් ඒක අවධානය එන්නේ එන්නේ හිත මැදට යනවා වගේ මුදුවට මැදට ගියා බලපුවාම සියල්ල ඇති කිරීමේ හැකියාව තියෙනවා නමුත් ඇති කරලා නැහැ. ඒක බුදුහාමුදුරුවෝ උපමාවකට දෙනවා කුඹලෙක් අතේ තියෙන මැටි පිටක්. ඒ කුඹලට ඕන නම් කලයක් අඹන්න පුළුවන්. කුරුලීත්වයක් අඹන්න පුළුවන්. පාන්තටියක් අඹන්න පුළුවන්. මොකක් අඹල නැහැ. එයා මැටි පිට තියානිනවා. එතකොට මේ මැටි පිටේ තියෙන ගුරුලීත්වයක ප්‍රභවයේ, කලයක ප්‍රභවයේ, පහනක ප්‍රභවය. නමුත් මොකුත් වෙලා නැහැ. අන්නේ වගේ යමක් බාටපත් වෙච්ච නැති ඒ ප්‍රභවයට හිත යන්නේකට අපපතිට්ඨිත විඥානය කියලා කියන කිසි දෙයක් බාටපත් වෙලා නැහැ. නමුත් එතකොට ඒක මට අයිති නැහැ. ඒක මේ විශ්වේසයි විශ්වයට අයිති එකක්. ඒක මොකක් බාහිර බාටපත් වෙච්ච ගමන් මමයක් වෙනවා, ඇහත් වෙනවා, රූපෙත් වෙනවා. එනතන කනත් වෙනවා, හද්දෙත් වෙනවා. නමුත් මේ මැලදට යන්න යන්න ඉඳුරන් අහුවෙන්නේ නැති මූල ප්‍රභවයක් බාටපත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන්න වෙන්න වෙන්න වෙන්න එක කීමේ ශක්තිය අඩු වෙනවා. විස්තර කිරීමේ ශක්තිය අඩු වෙනවා. මමයක් නැති වෙනවා. ඕකේ කුටි කඩා ගන්න මාන්නක්කාරකමක් එන්නෙත් නැහැ. තණ්හා කරන දෙයක්වත් නැහැ. මුල ශක්තියක් බාටපත් වෙනවා. ඉතින් ඒ ශක්තිය භාවනා කරත් නැතත් තියෙනවා. භාවනා කෙරුවේ නැත්තම් මේක ගෑනුකම කියලා හිතනවා, පිරිමිකම කියලා හිතනවා, මුදල් කියලා හිතනවා, සෞඛ්‍ය කියලා හිතනවා, নানা ආකාර නම් වනම් දීගෙන নানা ආකාර ගාගෙන තියෙන්නේ මේකේ. ඔක්කොම මේ මූල ශක්තියට බවටපත් වෙච්චාම ඒක බුදුජානනාසේ පාවිච්චි කරන ප්‍රභස්සර කියන වචනේ ප්‍රභා කියලා කියනවා පාලනය කරන්නේ පරිවර්තනය කරන්නේ ආලෝකයට. නමුත් ඒකේ ප්‍රභවය කියන අර්ථයක් තියෙනවා. අපි මේ කෙලසිච්ච තැන ඉඳලා ඒකේ ප්‍රභවයට යනකොට හරි පිවිතුරු තැනට එනවා. කල් අවස්ථාවට යනකොට. ප්‍රාග් අවස්ථාවට යනකොට. හැබැයි එතකොට මමයා නැති වෙනවා. මමයාට läග ගන්න තැනක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ ශේෂ්ත්‍රයට යන්න බයයි. අපිට ඕනේ මමයා කැපිපේන අයියා වෙන්න පුළුවන් අක්කා වෙන්න පුළුවන් ශේෂ්ත්‍රය තමයි. එතකොට මේක පහන් තැටියක් බාටපත් වෙලා කලයක් බාටපත් වෙලා ගුරුලිච්චක් බාටපත් වෙලා. එතකොට ඒක කැඩිලා කනකාට වෙන්න පුළුවන්. මැටි පුඩ කඩලා කඩකාට වෙන්නේ නැහැ. මැටි පිට මොනක්වත් වෙලා නැහැ. ඒ නිසා මැටි පිටක තියෙන ඉන්නකොට ආතතියක් නැහැ, මොකුත් නැහැ හැබැයි මමත් නැහැ. අපිට ඕනලා තියෙන්නේ කල හදන්න. අපිට ඕනලා තියෙන්නේ ගුරුලිත්ව හදන්න. අපිට ඕනලා තියෙන්නේ පහන් තැටි හදන්න. ඉතින් කියන පහන් තැටි හැදුවත් කමක් නැහැ. ආයෙ මැටි වලින් මැටි බවටපත් කරන්න පුළුවන්. මේක පිච්චුවොත් මොකද වෙන්නේ? පහන් තැටියක් හදලා පිච්චුවාට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනවලු ආයෙ ඒක අඹන්න පුළුවන් මැට්ටක් බවටපත් කරන්න. ඉතින් මේක හදලා මේක මම කියාගත්තට පස්සේ ඕක අවුරුදු 20 ලක්ෂයක් විතර යනවා ආයෝක සුද්ධ කරන්න. භාවනා කරනකොට මැටි ටිකේ නතර වෙනවා. හදන්න යන්නේ හැදුවත් පොඩි ළමෙන්ට අර ක්ලේ තියෙන එක එක රූපමල ආයේ ක්ලේ එකට එනවනේ. අන්නේ මැටි පිට තියානින එක තමයි බුදුහාමුදුර අපිට දෙන උපදේශය. හැබැයි ඉතින් මැටි පිට හම්බුණයි කියලා කිසිම ආඩම්බරයක් නම්බුවක් ලාභයක් සත්කාරයක් නැහැ. නිසා භාවනා කරන කිසි කෙනෙක් කැමතිත් නැහැ මැටි වලට. ඔක්කොටම ඕනේ ගුරු ලේත්තු, ඔක්කොටම ඕනේ මැට් කල, ඔක්කොටම ඕනේ පහන් තැටි. ඉතින් ඒ බවටපත් වෙනකොට වැඩි අහුවෙලා ඉවරයි. ඒ නිසා මේක ආය ආය යnderින්ද ඊළේ මූල ශක්තියට යන්න ඒ මූල ශක්තියේ හොඳට ගිහිල්ලා බලන්න ගෑනුකම පිරිමකම තියනවාද කියලා අඩුම ගානේ වයසට යන ගතිය තියනවාද කියලා අඩුම ගානේ තැනකට සීමා වෙච්ච ගතියට තියෙන කියලා අඩුම ගානේ මොකක්වත් නැහැ ඒක යමක් බවට පත් වුණාට පස්සේ තමයි ඒකට ගෑනුකම පිරිමිකම වයස ස්ථානයක් කලාවක් කාලයක් එන්න පටන් ගන්න. නමුත් අපිට ඕනේ නම් යන්න පුළුවන්. අර දැනට. මොකද එතෙන් අපි යන්න බයයි. අර මමයාගේ සැකිල්ල නැති වෙන නිසා. මමයා කියන අනන්‍යතාවය නැති වෙන නිසා. ඉතින් නමුත් මේ පාර තියෙනවා. ඕන වෙලාවක පාර තියෙනවා. ඉතින් අපිට ඕනේ මේ අපේ රාජ්‍ය රජ වෙන්න. ඒකට රාජ්‍ය හදනකොටම මරණේ හදාගෙන ඉවරයි. ඒ නිසා මුලට ගියාම ආතතිය නැත්නකට යන්න පුළුවන්. නමුත් ඒකට ආකල්ප සම්පත්තියක් තියෙන්න ඕනේ. ඒක වටිනවා මේ දෙයක් හදාන කැඩිලා අඬනවට වැඩිය හදන්නේ නැති මූල ප්‍රභවය කඩන්නත් බෑ. ඕන වෙලාවක හදන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒකට අපි කියනවා පිවිතුරුයි කියලා. ඒක නික්ලේශී. නිකලස්. එහෙම නැත්නම් පිවිතුරු නික්ලේශී ඔහොම ලස්සන වචන රාශියක් තියෙනවා. මොකක් බාටපත් වෙච්ච ගමන් කෙලසෙනවා. කෙලස් බාටපත් වෙනවා. හැඩයක් ආකාරයක් එනවා. අර මුල தත්තෙට පුළුවන් තරම් යන්න බලන්න ගියාට පස්සේ බලන්න ඒක තමයි අපි හටගත්ත තැන. ඒකේ කිසිම කෙනෙකුගේ කිසිම පාපයක් නැහැ. බොහෝම පිවිතුරු තැනක්. නිර්මල අනික් වචන නිර්මල නික්ලේශී පිවිතුරු තනක් අන්න එතනට හැකියාව ඇතුව තමයි අපි මනුස්සය කියලා උපදින්නේ නමුත් මේ බාහිර මේ කුණු කන්දල් හොයන්න ගිහිල්ලා අපිට දැන් ඒ බව මතක නැති වෙලා ඒ නිසා ගෙදර යන පාර මතකත් නැහැ ගෙදර ගියාට පස්සේ අපිට පේන්නේ අමුත් එක් වාගේ. Tamange ගෙදර Tamanට පේන්නේ අමුත් එක් වගේ ඒ තරම් අපි නන්නත්තර වෙලා ඉඳලා තියෙනවා. බුදුරජාණන්සේ අතවන්න කියනවා ගෙදෙට්ට එන්නේ. ඒ නිසා යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේ අර නිහඬියේ හැඬියාව පොතක් තිබෙන්න. එහෙමනම් පොතක් නැහැ. නමුත් එහෙම ප්‍රශ්නයක්. කිට්ටුවෙන් යන පොත් දින එක ගන්න නෑ. ඒක හැබැයි ඉංග්‍රීසි පොත නම් දෙන්න පුළුවන්. ඉංග්‍රීසි පොතේ මේ මොකද්ද කියන්නේ? soft copy එක ලබලා දෙන්න පුළුවන් මට. කාටද අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ අපේ වැඩමුළු සංවිධානයේට ඊමේල් එක දෙන්න මට දෙන්න. ඉංග්‍රීසි එක කමන්නේ. හරි. ඒක වෙබ් මයිල් එක තියෙන. ඒ නැයිදී අනේකයි තියෙන්නේ පටන් ගත්ත දැනට අම්මගේ බඩ ඇතුලින් ඇතුලට යන එකයි තියෙන්නේ ආපහු. ආයෙ එන්න එපා එළියට. එළියට ආවොත් ඔය ඔක්කොම නඩු. ඒ නිසා මුල ප්‍රභවයට අනේකයි තියෙන්නේ. ඒ මම හිතන්නේ රාණි රාජපක්ෂ මහත් නෝන මහත්තයා පරිවර්තනය කරා පොත. අපි ළඟ නෑ. ඊට පස්සේ මේ ඊයේ පෙරේදා ආයෙසරයක් වෙබ් එකක තියලා සම්පූර්ණ පොතක් හම්බුණා. ඒත් ඔය නිහඬේ හඬ එහෙම නැත්නම් ඇතුළතට සවන් දීම එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ බ්‍රහාරණ්‍ය කියන වචනේ පාවිච්චි කරනවා මේ අපේ අපේ තේරවාද පොත්වල ඒක මෙහෙ කරපු පොතක් නෙවෙයි නමුත් අර ඉංග්‍රීසි පොත දුන්නාට පස්සේ නම් මම හිතනවා පිපාසේ සංසිඳී කියලා. ස්වාමින් වහන්සේ කාල වේලාව ඉතිරි නිසා මේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවලදී නිතර ඇහෙන ප්‍රශ්න දෙකක් ගැන අර්ථය ටිකක් පැහැදිලි කර දීමට ඊයේ යොමු වෙච්ච ප්‍රශ්නයක්. ඒ වචන දෙක තමයි ණය විපස්සනාව සහ ආකාර පරිවිතක්කය. ඒ පිළිබඳව පැහැදිලි කිරීමට ඔය ඒකද කියන්නේ මේ හිතින් කල්පනා කරලා විමසන එකට කියන විතක්කේ කියනවා විමන්තනය කියලා කියනවා ධම්ම විචේ කියලා කියනවා ආකාර පරිවිතක්ක කියනවා ඉතින් ඒ වචන වෙනකොට තව වචනක් දෙන්න පුළුවන් මට එච්චරයි කරන්න පුළුවන්. ඉතින් ඒක කොයි පැත්තෙන්ද පැහැදිලි වෙන්න ඕන කියලා තා පොඩ්ඩක් මට ඉඟියක් දෙනවා නම් සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒක ගැන ලොකු දැනුමක් නැහැ මොකක් අහන්න. ඈ? ස්වාමින්වහන්සේගේ දේශනාවල නිතර නිතර ඇහුණ දෙයක් තමයි මේ ණය විපස්සනාව ආකාර පරිත්තක. ඒක එච්චර පැහැදිලි වීමක් එක දේශනාවක් තුවත් තිබුණේ ආය ආය ඇහෙනකොටත් ඒක ඇහෙනවා. ඒකට චින්තාමය ඥාන කියන්න පුළුවන්. rationalization, deductive knowledges, uh, argumenting, proportionate thinking ඕන එකක් දාන්න පුළුවන්. ඉතින් ඒකට චින්තාමය ඥාන කියලාත් කියනවා. Uh, ඉතින් ඒක නිසා ඒක philosophical terms මේවා. ඒ කියන්නේ දාර්ශනික මේ යෙදුම්. හිතලා ගන්න එකක් නෙවෙයි. හිතලා ගත්ත දේවල් සංසන්දනය කරලා ලබා තමන්ම ඇසිමිලේට් කරගන්න එකක් හැබැයි ප්‍රත්‍යක්ෂ කරලා නැහැ තාම. හිතලා ගත්තේවා අපි කියන්නේ අචාරු හදනවායි කියලා ෆෘට් සලාඩ් දාන්නේ සලාද හදන්නේ. ඒ සලාදෙට තමයි ওই නම දාන්නේ. ආකාර පරිවිතක්ක අරකින් කැල්ලයි මේකෙන් කැල්ලයි දාගෙන තමන් හදාගන්න එකක්. ආකාර පරිවිතක්ක ණය විපස්සනාව ඒ ගොඩාක් වශයෙන් හරි ලස්සනයි. හැබැයි ඒක හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ දර්ශන විද්‍යාවේ. ඊයේ දේශනා විද්‍යාර ණය විපස්සනාව ගැන නැවත නැවත ඒක අනුපස්සනාව. ඒකට කියන්නේ අනුපස්සනාව කියලා නැවත නැවත බැලීම. එතකොට ණය විපස්සනාව ප්‍රත්‍යක්ෂ බවටපත් වෙනවා. තමන්ට වැටහිච්ච දේ වුණත් උත්සාහ කරලා බලනකොට බලනකොට තමයි සුත්තමේ ඥානේ ප්‍රත්‍යක්ෂයට යන්න ඉස්සලා අතරමැද පහු කරන අවස්ථාව තමයි ওই ණය විපස්සනා කියන්නේ සංසන්දනාත්මක ඥානයක්, තර්කණයක්, deductive knowledge rationalization කියලා තමයි කියන්නේ. deductive knowledge කියවම තේනවා. deduce කරනවා. inferential uh, rationalization. ඒ දොස්තර වලට ඉංග්‍රීසියෙන් කියවම තේනවා. ඩොක්ක කරනත් ඉංග්‍රීසියෙන් අහනකොට තේනවා. නිතරම ආපු වචනයක් ඉතින් හරි මං කියන්නේ තේරෙනවද කියලා මම තේරෙනවා තේරෙනවා ආ එනවා කිච්ච එන අපි දෙන්නම දිනුවා ස්වාමීන් වහන්සේ තව විනාඩි කිහිපයක් තින්සා මේ සීලය පිළිබඳ සිල් ඒ කියන්නේ සිල් ප්‍රතිකු විසින් පිළිපැදිය යුතු වතාවතක් ගැන පොඩි ප්‍රශ්නයක් කියන්න කියන්න ප්‍රශ්න කියවන්න යම් කිසි සිල් පිරිසකගෙන් කෙනෙක් විකාලයේ ගත යුතු ආහාර ගැන ප්‍රශ්න කළහොත් කැප ආහාර සහ අකැප දේ ගැන කෙසේ පැහැදිලි කර දිය යුතු දෙයයි කාරණිකව පහදා දෙන්න. මේ නා ඩිලා නෝනගේ ලෙක්කනේ එයාට කියන්නේ ගන්න එයා එවන කොලයක් හොම්බේ වදින්න. ඒක හොඳ නැත්තම් අපි ඊගාවෙකට යන්න. ඒක නිසා මේ වෙනකොට රිට්‍රීට් ඕගනයිසර් දීලා නැහැ ඒ කියන්නේ. ස්වාමීන් වහන්සේ මේ විස්තරයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒක රේරුකාණ ස්වාමීන්ගේ පොතෙන් අපි කොපි කරලා ගත්තේ. එවනම් ප්‍රාතිමොක්ෂ වර්ණාව අරගෙන ඒ විකාල භෝජන ශික්ෂාපදයට යන ගොඩාක් විස්තර යන්න පුළුවන්. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ වගේ ස්ටෑන්ඩඩ් එකට ආව අපි ගියා. කාට හරි එක විශේෂණය කරලා බලන්න ඕන නම් ප්‍රාතිමොක්ෂ වර්ණාව එහෙම නැත්නම් පාචිත්‍ය පාළි පෙළ පොත අරගෙන ඒක ලියවිලා තියෙනවා විකාල භෝජන කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක හොඳ අදහසක්. යන්න ඕන නමුත් මේ වැඩමුළුවේ තියෙන එකට නෙවෙයි. වැඩමුළුවට අවශ්‍ය ස්ටෑන්ඩඩ් එක අපි ලියලා තියෙනවා. අපි සම්මත කරගත්තා. අපේ අපත්‍යච්ච තේරුපාණ ශාන්සිකේ පොත. අපි ඒක මම හිතන්නේ අපි 50 වෙනි රිට්‍රීට් එක විතර උන්ට අපි ඒක එලි දක්වලා. ඊට පස්සේ ඒක දැන් ස්ටෑන්ඩඩ් එක වෙලා තියෙනවා. ඉතින් ඒ ලියලා තියෙන පත්‍රිකාවේ යමක් තේරෙන්නේ නැත්නම් අපිට ඕක සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. ටික කියවලා තියෙනවාද? ඒකෙන් තමන්ගේ උත්තරේ මේ කොතනද ප්‍රශ්න වෙන්නේ? මොකද්ද වැටෙන්නේ නැති කියන කියනවනේ ඒක අපිට විසඳන්න පුළුවන්. නමුත් මුළු එකට අපි උත්තර දීලා තියෙනවා. අපි ඒක ටික ඒක මත ඉඳගෙන තමයි මේ වැඩ මුළු අපි ගෙනියන්නේ. ස්වාමීන් වහන්සේ අද දින ප්‍රශ්න ලැබී ඇති ප්‍රශ්න එතකින් අවසන් වෙනවා. වෙලාවත් ඉවරයි. එනිසා මම හිතනවා වෙන ප්‍රශ්න තියෙනවනම් විනාඩියක් දෙකක් තුනක් ප්‍රශ්නක් ඇත්තෙත් නැහැ ඒකේ. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ මේ ප්‍රශ්න විචාරත්වක වැඩ පිළිවෙල නිමාව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.